හම්බෙන් මට අර අතරම දේශනා කීයකට වගේ සවන් දුන්නා? එකක් දෙකක් වගේ තමයි සවන් දුන්නේ අර දේශනා ඇහුනේ අර නිවන් දකින්න ප්‍රතිපදාව තරලව කියන සාකච්ඡා කරනේවල. ඔව් සාකච්ඡා කරන තව ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක අර මේ මොහොත මේ මොහොතේ ඇත්තටම කොච්චර වුණත් අතීතයත් ඒ මොහොත ගැන කියන ඒ දේශනාව ඊට පස්සේ දන් දෙන දන් දෙන ක්‍රමය ආරිතුන් දන් ඒ කයි ඒ ඒ දෙක තමයි ඇත්තටම ඔබතුමියට අහන්න ගොඩක් දේවල් තියෙනවා අතන ළඟ ළඟක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා හැබැයි මේ ශ්‍රවණය කරනවා නම් මේ කතා කරන විදිහටමනේ ඇහෙන්නේ. ඔව්. එතකොට විශාල ප්‍රමාණයක් ඔබතුමීට හැකියාව තියෙනවා ඒ තුළ අවබෝධ කරගන්න මේ මේ සත්‍ය අවබෝධ කරගන්න. මෙතනදී අපි මේ මායාවකට කොටු වෙලා ඉන්නේ මේ බාහිර ලෝකයේ අත්තක් කරගෙන අපි ඉන්නේ. නමුත් ඔව් ඔව් බාහිරින් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට අපිට දැන් ඔය අපි මුට්ටිය කියනවා, ඇතිලිය කියනවා, පිඟාන කියනවා, කෝප්පේ කියනවා. ඒ වුණාට ඒ ඔක්කොම මැටිනේ. මල් කෝප්පිය කිව්වත්, ඇතිලිය කිව්වත්, මුට්ටිය කිව්වත්, දැන් මේ මොළ නම කිව්වත් ඒවා මැටි වලින්නේ හදලා තියෙන්නේ. දැන් අපි මේ හැඩතල වලට අපිනේ නම් දාලා තියෙන්නේ. දැන් අලියෙක් වගේ කෙනෙක් ආවොත් අලියට මැටි විතරයි අලිය පාග්ගෙන් ටප්ප කරගෙන යනවනේ. ඒතර අලියට දැනෙන්නේ මේවා සේරම නිකන් පස් මැටි වගේනේ. අපිට දැනෙන්නේ එහෙම නෙමෙයිනේ. අපිට දැනෙන්නේ මුට්ටියක්, ඇතිරියක්, නෑවිලියක්, පිඟානක්, කෝප්පයක් මේ වගේ නම් ගොඩක්නේ. ඒ නම් එක්කලා අපිට කතාවකුත් තියෙනවානේ අපේ හිත ඇතුලේ. මේක මල් පෝච්චියක් මේක තියෙන්නේ තේ බොන්න මේක කෝප්පයක් මේක පිඟානක් මේක බත් කන්න තියෙන්නේ කියලා. ඔය වගේ අදහස් නැහැනේ මේ අලියට අලියා කෙලින්ම මැටි විතරයිනේ. ඒ වගේ මේ අපි අපිට මේ මහ භූත පේන්නේ ඇත්තටම. පස් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් ඝන ද්‍රවායු කියන එකට අපි යන්නේ නැහැ. අපිට එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. අපිට හැමතිස්සෙම නමක් තියෙනවා. දැන් අතින් අල්ලලා බැලුවොත් දැන් ඔබතුමිය ළඟ තියෙන දෙයක් මොන හරි දෙයක් අතින් අල්ලලා මොකද්ද දැන් ඔබතුමිට අහුවෙන්නේ? මට මට පොතක් තමයි අහුවෙන්නේ. ඔබතුමිය මේ අත අතේ දැනුනේ තද ගතිය පොතක් තිබුණ නැහනේ. නෑ ඔය අපි අපි කලින් දාගත්ත මේ දෙයක්නේ ඔය පොත කියන නමක්නේ අපි ඒ වුණාට අපි නමක්නේ හිතාගෙන ඉන්නේ ඒ වුණාට අතට අහු වෙන තද ගතියක්නේ. තද ගතිය පොතක් නැහැනේ. දැන් ඔය දැන් අපි අන්දේ අන්දේක් වගේ නම් අපිට අතට අහු වෙන දේවල් වල තද ගති වල ඔය නම් මුකුත් නැහැනේ. කවුරු හරි ඒක දාපු දෙයක්නේ ඔය නමක් කියන එක. නම වෙනස් කරන්න පුළුවන්. දැන් කොරෝනා කියලා කිව්වා චීනෙන් මේ වෛරස් එකට. ඒක යුරෝපයේ පැත්තට ගියාම ඒක කියාගන්න බැරි නිසා කොවිඩ් 19 කිව්වා. ඒක ඒක දැන් ඊට පස්සේ ඇල්ෆා බීටා කියන දැන් නම වෙනස් කරනවානේ මේ සැරින් සැරේට. ඒතොර නම වෙනස් කරන්නේ අපිට ඕන විදිහට ඒ කියන්නේ අපිට මේ නම වෙනස් කරන්න පුළුවන් අපි කතා කරන ඒවා. ඒ වුණාට බාහිර ඇත්ත ඒක වෙන්න බෑනේ. අපි අපිට වෙනස් කරන්න බෑනේ ඇත්ත. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් අපි දැන් ඔන්න දැන් ඔබතුමිය දැන් මේ සිත කියන එක මායාවක් කියන එක දකින්න ඇත්තටම අපි ඒ ගැන අපි හිතලා අපිට ඒ ගැන මෙනෙහි කරන්න සිහියක් වෙලාවක් කල්පනාවක් අපිට ඒ කියන්නේ විවේකයක්වත් නැත්නම් අපි අන්ධෙක් වගේ ඔහේ අර සත්තු වගේ ඉපදිලා ඔහේ සත්තු වගේ සත්තුන්ට මේක තේරෙන්නේ නැහැ නේ. මනුස්සයත් අන්ධෙක් වගේ දැන් අන්ධෙක් වගේ ඉපදුනොත් ඒක තේරෙන්නේ නැහැ නේ. ඔහේ ජීවත් වෙනවා. එයා දන්නේ නැහැ. එයාට පේන්නේ නැහැනේ කිසි දෙයක්. එයාට පාටක් ගැන කතාවක් නැහැනේ. අන්ධයා ඉතින් ඔහෙ මැරිලා යනවා. දැන් ඒ වගේ දැන් මේ ඇත්ත ලෝකේ හිතුවේ නැත්තම් කාටවත් තේරෙන්නේ නැහැ. ඔහේ ඇත්තේ කියලා හිතාගෙන ජීවත් වෙලා ඇත්තේ ලෝකෙත් තියෙද්දී එයා මැරිලා යනවා කියලා ඒක තමයි එයාගේ එයාට එයාට මරණ බයක් තියෙනවා, මැරෙයි කියන බයක් තියෙනවා, ලෝකයක් තියෙන එකක් තියෙනවා. ඒ නිසාම දුකකුත් තියෙනවා. මේක ඇත්ත දැනගත්තොත් කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ, මරණෙකුත් නැහැ. හරි පුදුම තැනකට යන්නේ එහෙම බැලුවට. මේ අත්ත දැනගත්තොත් ඒ කියන්නේ දැන් මේ සිතනේ මේ ඔක්කොම කියන්නේ. මේ අපිට හිතනේ දැන් මේ කියන්නේ මේ මේ මේ හැමදේම අපි හිතෙන හිතනේ මේ අපි අපි හිතේ වාලෙක් වගේනේ. හිත කියන කියන දේ අපි විශ්වාස කරනවානේ. හිත විශ්වාස කරලානේ අපි මේ හැමදේම කරන්නේ. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියනවනේ මගේ හිත මට විශ්වාසයි කියලා. එහෙම නේද? එහෙම නේද? මේ හිත අපි හිත කියන දේනේ අපි කරන්නේ. අපේ හිතට අනුවනේ කටයුතු කරන්නේ. අපි හිතට එකකව වැඩ කරනවා කියලානේ කියන්නේ. සම්මුතිය තුළ අපි එහෙමනේ කතා කරන්නේ. ඒ වුණාට ඇත්තටම බැලුවොත් මේ අපි හිතන දේවල් තියෙනවා. දැන් අපි කියනවා මේ අඹ ගහ. අරක නුග ගහ. අඹ ගහ කියන්නේ අඹ ගහ කියලා. නුග ගහ කියන්නේ නුග ගහ කියලා. අපි පනව ගන්නවා. අපි කියනවා මේක අඹ ගහ, අරක නුග ගහ. තව කවුරු හරි ඇවිල්ලා කිව්වොත් නෑ ඒක නුග ගහ නෙමෙයි. ඔයාට වැරදිලා කියලා. එතකොට අපි ඒ ඒක අපි ඒක ඇත්තටම අපි කියව එක හරිද එතකොට? අපි දන්නවද හරිද කියලා? මෙන්න මේ වගේ අපි දාගත්ත දේවල් හරිද කියන එක. දැන් ඔය ඔය නමක් හැදුනේ කොහොමද කියලා දැන් බැලුවොත් එහෙම දැන් ඔය අපි අපි දැන් ගත්තොත් කෝටු ටිකක් අරගෙන එකට ගැට ගහලා ඒක එක හැඩතලයකට ගැට ගැහුවාම අපි කිව්වොත් ඒක පුටුව කියලා පුටුව කියනවා. ඔය වගේ නම් තියෙන දැන් ඔය කැලේ කොහේ හරි ගහක් හම්බුනාම ඒක කලින් විද්‍යාඥයන්ගේ ඒවා හොයලා බැලුවාම කලින් ඒ වගේ ගහක් දැකලා නැත්නම් නමක් දාතයි. ඒ නමක් නැහැ. නමක් දාතයි. දැන් මේ වගේ අපි දාගත්ත නම් ටිකන්නේ මේ තියෙන්නේ. ඒකනේ අපි සම්මුති කියන්නේ. සම්මුති කියන්නේ හැමෝම එකඟ වෙලා දාගත්ත නමට. ඒක භාවිතා කරනවා. සම්මුති නාමය කියන්නේ ඒක භාවිතා කරාට ඒක පරම සත්‍යක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපි කියනවා මේසේ මේක කියලා. දැන් ඔබතුමිය කියනවා මේක බුක් පොත කියලා. නමුත් ඕක සුද්දෙක් කියන්නේ අපි දැන් කෝල් එකක් දීලා පිටරට කෙනෙකුට කිව්වොත් අපි ගත්තොත් ඔය ඇමරිකාව වගේ පැත්තකට කෝල් එකක් දීලා කිව්වොත් මේ මේසයක් තියෙනවා පොතක් තියෙනවා කියලා ඒ අයට එහෙම શબ્ද වලට රූප නැහැනේ. ඒ කතා කරන භාෂාවක් නෙමෙයිනේ සිංහල භාෂාව. මෙන්න මේ වගේ ඒ ඒ අපි කතා කරන මේ හැඩතල වලට සද්ද දාලා තියෙන එක භාෂාව කියන්නේ සද්දයන්නේ. අයන්න කිව්වත් શબ્දයක්, මයන්න කිව්වත් શબ્දයක්, පොත කිව්වත් શબ્දයක්, මේසි කිව්වත් શબ્දයක්. ඒතර මේ શબ્ද තුල එහෙම දෙයක් නැහැ නේ ඇත්තටම. ඒක රූපයකට ගැට ගහලා නෙමෙයි තියෙන්නේ. ඒක තමයි නාම රූප පත්‍ය විඥාන කියන්නේ. දැන් අපි ඕක බලමු මුලින්ම සිත ඇදුනේ කොහොමද කියලා. දැන් ඔබ ඔබතුමී ඉපදුණු තැනට යන්න. ආරම්භ ආරම්භයටම යන්න. මුලින්ම මේ සිත හැදුණු හැටි දකින්න එපා. එතන ඉඳන් මේ එන්නේ ඔක්කොම මේ සේරම මේ ඇවිල්ලා දැන් ලොකු මේ මේ සිතුවිලි ගොඩක් උඩනේ දැන් ඉන්නේ. දැන් ආරම්භයට ගියාම තමයි ඉපදුණු තැනට ගියාම තමයි ඉපදෙන්නේ මේව දරගෙනද. ඉපදෙනකොට දන්නවද මම මුස්ලිම්ද බුද්ධ ආගමේද මම මම මේ මේ මේ මොකක්ද දන්නේ නැහනේ. උපදින ගමන් දරුවෙක් මොනවද දන්නේ හොඳට බලන්න දන්නවද? ඉපදුන ගමන් දරුවෙක් කිසි දෙයක් දන්නේ නැහනේ. එතකොට ඒක ඒ සිතට ඉරිසියා කරන්න පුළුවන්. ඉපදුත් ඉපදුන ගමන් දරුවෙක්ට ඉරිසියා කරන්න වෛර කරන්න එහෙම තියෙනවා. දෙයක්වත් නැතුව කොහොමද එහෙම තියෙන්නේ? ඒ දරුවා දන්නේ නැහැ. දැන් මොන්ඩිසෝරි යනකොට උගන්වනවා. රතු පාට, කහ පාට, නිල් පාට රෙඩ් බ්ලූ ග්‍රීන් ඔක්කොම උගන්වනවානේ ඕවල් යෙලෝ ඔක්කොම කියලා දෙනවානේ මේ දරුවන්ට නේද ඒතකොට කියලා දෙනවා කියන්නේ මේ හැඩතල වලට ශබ්ද ගැට ගන්න එකනේ හොඳට බලන්න ඇයි දරුවට ශබ්ද දැම්මොත් නේ මේ අර රූපේ පෙන්නලානේ දාන්නේ මේ යෙලෝ එහෙමනේ දාන්නේ අර පාටට දානවා ඒතකොට පාට ඔළුවේ ගැට ගන්නවා ශබ්ද ගැට ගන්නවා යෙලෝ කියලා ශබ්දෙත් එන්න එපයි ඒ වචනේ කියන්න එපයි එහෙම නේද? එතකොට බලන්න පුංචි දරුවට පළවෙනි සිත විදිහට අපි ගත්තොත් උපමාවක් විදිහට අම්මගේ ඇඩතලේ එනකොට ඔය පුංචිම දරුවෙක් පුතේ මේ අම්මා කියලා සැරින් සැරේට කියනකොට අම්මා අම්මා කියලා ඒ දරුවගේ ස්වරාලේ ප්‍රතිකම්පනයක් වෙනවා අර අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙලෙනවා වගේ බාහිර අම්මා කියන සද්දය අර හැඩතලේ එනකොට ගැට ගැහෙනවා අර සාර හැඩතලයට ශබ්ද ගැට ගැහෙනවා ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒ කියන්නේ දැන් ওই ගස්වලත් ওই ජපානයේම පරීක්ෂණ කරලා තියෙනවා සෙන්සර්ස් ට්‍රයි කරලා ශබ්දයක් දැම්මම ගහට දැනෙනවා. අර සෙන්සර්ස් වලට දැනෙනවා. ඒ කියන්නේ මේ ශබ්දේ ගැට ගැහෙනවා කියන දැන් අපි බල්ලෙකුට වගේ සතුට කැම දෙනකොට පිඟාන හොල්ලනකොට ශබ්ද එනකොට බල්ලයි කටට කෙලවුනනවා. ඒ කියන්නේ මේ ශබ්ද එනකොට බල්ලට කෑම කෑම මැවෙනවා. දැන් තව විදිහකට ගත්තොත් දැන් ඔබතුමියට අම්මා කියලා කෝල් එකක් දුන්නොත් ඔබතුමියට අම්මාගේ රූපේ මැවෙනවනේ. කවුරු හරි දුරකථනයෙන් කෝල් එකක් දීලා අම්මා කියලා කියනකොට ඔබතුමීට ඔබතුමීගේ අම්මාගේ රූපෙම වෙනවනේ. ඒ වුණාට ඔබගේ යාළුවෙකුට දැන් ওই විදිහටම අම්මා කියලා කිව්වට ඔබතුමීගේ අම්මාගේ රූපෙම වෙන්නේ නැහනේ. එයාට මොකද වෙන්නේ? එයාට එයාගේ අම්මා එයාගේ අම්මාවනේ මතක් වෙන්නේ. ඒ කියන්නේ ගැට ගැහුණු අම්මා කියන්නේ හැඩතලනේ. ඒ හැඩතල රූපෙනේ එන්නේ එළියට. දැන් රූපෙනේ අපි ඔළුවේ තියෙන්නේ. ඔය කෝල් එක දීලා shabdයන්නේ දාන්නේ. අම්මා ශබ්ද දැම්මම අපිට අම්මාගේ රූපයක්ම වෙනවනේ. ඕනම දෙයක් දැන් සද්දයක් දැම්මම අපිට ඒ සද්දෙට රූප තියෙනවා. අපිට තැඹිලි කිව්වොත් තැඹිලි තැඹිලි වලට අපිට තැඹිලි ගහ කර තියෙනවා තැඹිලි ගෙඩියක් යනවා කියලා. නමුත් අපි ඔක සුද්දෙකුට පිටරටෙක් කෙනෙකුට කෝලයක් දීලා කිව්වොත් ඒ එයාට ඒ ශබ්ද වලට රූප නැහැනේ. අර ශබ්ද වලට රූප ගැට ගැහෙන එක අඳුන ගන්න ඕනේ. අන්තෝ ජටා බහි ජටා. ඔව් දැන් මේක මේ ලොකු පාළි කියන්නේ නැතුව ඔබතුමියට මේ බොහොම සරල විදිහට පැහැදිලි කරන්න. නැත්නම් මේ ලොකු පාළි කියන්න ඕනේ. මේකේ තියෙනවා චක්කුංච පටිච්ච රූපේච්ච උප්පච්ච චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ කියලා. මේ ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා ධර්මයේ තුල. නමුත් මේක ඔබතුමියට තේරෙන්නේ ඒක සරලව පැහැදිලි කරන්න ඕනනේ. ඒ නිසා තමයි අපි පෙන්නන්නේ මේ ශබ්දයට රූප ගැට ගැහෙන. ඒකයි නාම රූප කියන්නේ. නාම රූප පත්‍ය. ඒ නාම රූප පත්‍ය විඥානං. ඒ කියන්නේ විඥානය කියන්නේ සිතනේ. සිත කියන එක රූපයයි ශබ්දයයි ගැට ගැහිච්ච එකක් තියෙනවා. රූපයයි ශබ්දයයි ගැට ගැහෙනවා නිතර. මේක පළවෙනි එකෙන්ම අපිට වැටහෙනවා අර ප්‍රභාස්වරං චිත්තං කියන්නේ ඉපදුණු ගමන් දරුවට එහෙම දේවල් නැහැ. පැහැදිලි. ඊට පස්සේ තමයි මේ මේ මේ මේ එකින් එක එකින් එක ගැට ගැහින අර කම්පියුටර් දත්ත දානවා වගේ. ශබ්ද ඔක්කොම එකතු වෙනවා. මේ හැඩතල වලට ශබ්ද එකතු කරනවා. අපි දැන් පුතේ මේ අහන අම්මේ මේ මොකද්ද? ඊට පස්සේ කියන පුතේ ඔය ඉන්නේ කාක්කෙක්. ඔය කියනවානේ එතකොට සබ්ජෙක්ට් එක එයාට එකතු වෙනවා. ආ කළු පාට. ආ මේ කාක්කා ගන්න. ආ මෙයා කාක්කා. ඔය හඳුනා ගන්නවානේ. දැන් සුද්දෙක් ලංකාවට ආවත් එයා මුලින්දම සද්දා ගැට ගහන්න එපා රූප වලට. ලා සිංහල භාෂාවෙන් එයා අඳුර ගන්න ඕන නම් කාත් එක්ක හරි කතා කරන්න බෑනේ නැත්තම්. දැන් අපේ ළමයි පිටරට ගිහලා ඉගෙන ගන්නකොට මේ භාෂාව ඒ අනිවාර්යයෙන්ම නාමයි රූපයි ගැටක ගහ යන එක තමයි ඔය ඉගෙන ගන්නවා කියන්නේ. දස්ත දස්ත දේට දානවා වගේ කම්පියුටරේට. ඒ සිද්ධියම මෙතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන ඇත්තටම ස්වභාවික සංසිද්ධියක් සිද්ධ වෙනවා. කවුරුත් කරනවා නෙමෙයි. මේ අම්මගේ හැඩතලේ එනකොට අම්මා කියන શબ્දේ බාහිර බාහිර අම්මා කියනකොට ස්වරාලයෙන් අර හුස්ම ගත්තේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. විසිල් එකක් වගේ හුස්ම පිට කරනකොට අර ප්‍රතිකම්පනයක් එනවා මා මා මා මා මා ගාලා අම්මා කියලා. අර පුංචි දරුවෝ කතා කරන හැටි බලන් ඉන්න මා මා මා මා කියලානේ මුලින් කියවෙන්නේ. මා මා මා මග්ග අර බාහිර අම්මා කියන එක එයාට શબ્ද මෙහෙම පිට වෙනවා ටික ටික. අයි අර හැඩතල වලට ගැට ගහනවනේ. හැඩතල එනකොට මම මක් ගාලා කියවෙනවා. අර බාහිරින් අම්මා කියන එක ගැට ගැහිලා තියෙන්නේ. දැන් මේක අර ඒ විදිහට තමයි ශබ්ද සරාලයෙන් ඒ විදිහට තමයි පිට වෙන්නේ. මා මගල දැන් මේ අහසේ විදුලි කරනකොට මේ ජනෙල් එල්ලනවා කියන්නේ කම්පන සංඛ්‍යාත සමාන නිසානේ හෙල්ලෙන්නේ. ඔව් කම්පන. දෙයක් මෙතන සිද්ධ වෙනවා. බාහිර ශබ්දෙට මේ අපේ සරාලේ ප්‍රතිකම්පන සිද්ධ වෙන එක. විසිල් එක වගේ වදිනවා. ස්වභාවික සංසිද්ධිය මෙතන ආත්මයක් කියලා කතාවක් නැහැ. මේ ධර්මයේ කියන්නේ මේ මේ පරම සත්‍ය කියන්නේ මේ සත්‍ය. සත්‍ය අපිට මේ අපිට මේ සිත හැදෙන හැටි තමයි බුදුන් වහන්සේ ඇත්තටම මේ දුක හටගන්නේ දැන් අපි දුක් විඳින්නේ හිතින්නේ. එහෙනම් සිත හැදෙන හැටි දැක්කොත් අපිට දුකෙන් මිදෙන්න පුළුවන්. අපේ හිතේ ඉන්නේ ඔක්කොම හිතන්නේ මේ මේ දරුවා, මේ ගෙදර, මේ මම ඔක්කොම හිතන එකක් නේ. ඒක නිස්සේන නියල්ති ලෝකේ කියන්නේ අපි ටීවී එක දිහා බලාගෙන තඩන්නේ අය. අපි ටීවී එකේ මුකුත් නැහැනේ. ඒකේ තියෙන ප්ලාස්ටික් එකක්නේ. නමුත් අපේ හිතේ කතාවක් තියෙනවානේ. එතකොට හිතේනේ කතාව තියෙන්නේ එළියේ ටීවී එකේ නෙමෙයි. ටීවී එකේ ඇවිල්ලා අජීවීනේ. ටීවී එකේ කිසිම නැහැනේ එහෙම දෙයක්. ඒකේ ඇඩතල ටිකක් තියෙනවා. ඒකේ ස්පීකර් එකක් තියෙනවා. ඒකෙන් සද්දයක් එනවා. සමහර ටීවී වල මේ තිරේ නෙමෙයි ස්පීකර් එකේ තියෙන වෙනම පැත්තක. වෙනින් තැනකින් සද්ද එන්නේ. වෙනින් තැනකින් රූප යන්නේ. ඒ විදිහම තමයි මේක. ඒව ටික අපි අපි අපි ඒව ටික අපේ ඇතුලේ අර පරණ ගැට ගැහුණු අර අර ඒවත් එක්ක එනවා. අර හැඩතල වලට ගැට ගැහ ශබ්ද ගැට ගැහුණු විදිහටම කතාවක් අපේ හිතේ යනවා. ඒක තමයි චිත්ත නියාමය. ඉතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියනවනේ. ඉතු නියාම, බීජ නියාම ඔක්කොම සබහා දහමන්නේ. දේවල් කලෙන් කාලෙට වහිනේ ඔක්කොම සබහාදහමක්නේ. ඒ වගේම ඒකම පෙන්නනවානේ බුදුන් වහන්සේ ඉතුණියාම කම්මනියාම චිත්තනියාම මේක පෙන්නන්නේ මේකත් සබහාදහමක්. මේ සිත කියන එක. එහෙම ආත්මයක් කියන එකක් අපිට දැනෙනවා ඒ දැනෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියන එන අර අර කරන්ට් එකක් වගේ අර මිලිවොට් දශම පහක වොට් මේ මේ ශක්තියක් උපදිනවා. මේ මේ තියෙනවා කියන අර අර ෂොක් එකක් එනවා. ඒ ෂොක් එක තමයි මෙතන විඥානය කියන්නේ. බාහිර තියනවා කියලා නේ. අනිත් අපි හිතන දේක් තියනවා කියන මේක. හිතන දේක් තියනවා කියලා එනවා. හිතන දේක් නැත්තම් ගැටලුවල තියනවා කියලා එනවා. දැන් මේ බාහිර මේට ගැට ගැහෙනවනේ මේක. බාහිරත් එක්ක ගැට ගැහ. ඒකයි අන්තෝ ජටා බහි ජටා කියන්නේ. අජ්ජත් බහිද්දා කියන්නේ අන්ත දෙකක් ගැට ගැහෙනවා. ඒ ගැට ගැහෙන එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අපිට අතර ඇල්ලුවොත් ඒකයි තදගතියක් කියන්නේ. කනට ඇහෙන ශබ්දයක්. ඇහැට පේන්නේ වර්ණයක්. ওই එකකවත් නැහැ අපි ඔය කියන ඒවා. අපි කියන්නේ අපි අපි ඔය කියන නම් එකකවත් නැහැ. අපි හදාගත්ත නම් එකකවත් නැහැ. ඒකයි මේ සංඛාර කියන්නේ. සංඛාර කියන්නේ සකස් වුණු දෙයක්. ඒ සංඛාරයක් සංඛාර කොහෙවත් නැහැ. සබ්බේ සංඛාරා කියන්නේ ඒකයි. ඒකයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන. අවිද්‍යාව කියන්නේ නොදන්නකම, අය අවිද්‍යාව මෙන්න මේ සත්‍ය නොදන්නකම සංඛාර. දැන් හැදෙන හැටි. අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියන්නේ ඒකයි. ඒ ඒ සංකාර සංකාර අපි අපි නොදන්නකම අවිද්‍යාව මේ සංකාරා සකස් වෙන හැටි සිතක් ඒකමයි විඥානය. ඒ නිසාම අපි රැවටිලා ඉන්න සිතකට විඥානය කියන්නේ. ඒක බැලුවහම එතන නාම රූප එකතු වීමක් තියෙනවා. විඥානපච්චය නාම රූප. එයා ඇස කියලා කියන්නේ ඇස කියන මේක ඇවිල්ලා අපිට ස්පාක් එකක් වෙන්නේ. ආලෝකයක් නැතුව පේන්නේ නැහනේ. ආලෝකයක් නැතුව අන්ධකාරය පේන්නේ නැහැ ආලෝකයක් නැතුව පේන්නේ නැත්නම් මේ සිත ආලෝකයට අයිති. පේනවා කියන සිත. විඥාන සිත. මේ පේනවා කියන සිත ආලෝකයට අයිති. අපේ ඇඟේ ඇතුලේ තියෙන එකක් කියලා පනවන්න බෑ. නෑ. ඇයි ආලෝකේ නැතත් එහෙනම් ඇඟ ඇතුලේ තියෙනවනේ පේන්නේ නැහැ. අන්ධකාරෙත් එහෙනම් කළුවරෙත් පේන්නේ නැහැ. මොකද ඇඟේනේ සිත තියෙන්නේ. නෑනේ පේනවා කියන සිත ඇඟේ නම් තියෙන්නේ අන්ධකාරේ පේන්න ඕනේ. එහෙම වෙන්නේ මේ ආලෝකයට පේනවා කියන කයි තියෙන්නේ. ආලෝකයක් නැතුව පේන්නේ ආලෝකයක් නැතුව පේන්නේ. එතකොට මේ බාහිර සිතට අපේ ඇඟ ඇතුළට පනවන්න බෑ. බාහිරට තියෙනවා මේ මේකේ කොටස. බාහිරයක් නැතුව බාහිර මේ ආලෝකයක් නැතුව පේන සිතක් නැහැ. ඒ වගේම තමයි ශබ්දයක් නැතුව ශබ්ද සිතකුත් නැහැ. එතකොට මේක සිත කියන එක ඇඟ ඇතුළ එකක් නෙමෙයි. අපි හිතනවා අපිට මේ ආත්මයක් තියෙනවා අපිට හිතක් තියෙනවා මේ අපිට තමයි පේන්නේ කියලා. එහෙම දෙයක් නැහැ. ඒකයි හේතුඵල ධමයක් කියන්නේ හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියන්නේ. හේතු තිබ්බොත් තියෙනවා හේතු නැත්තම් නැහැ. ආලෝකේ නැමැති හේතුව තියෙනවා නම් මේ ආලෝකයට පේනවා කියන සිත තියෙනවා. ආලෝකේ නැත්තම් මේ පේනවා කියන දෙයක්වත් නැහැ. ඒකයි මේ මේක දකින්න ඕනේ. ඒකයි මේක ප්‍රතිබිම්බයක් වගේ. බාහිරම අපි අර අම්මගේ හැඩතලයකට ශබ්ද එකතු වෙන එක බාහිරේ ප්‍රතිබිම්බයක්නේ. හැදෙන එක. එතකොට ඒක තමයි සේලා සූත්‍රයේ සේලා තරණය කියන්නේ නහිදං අත්ත කතම් බිම්බං නහිදං පරකතං අගං කියලා. මේ ප්‍රතිබිම්බේ නහිදං අත්ත කතම් බිම්බක්. බිම්බං කියන්නේ ප්‍රතිබිම්බේ. පෙර වෙන කෙනෙක් හැදුවා නෙමෙයි. නහිදං තමා හැදුවෙත් නෑ අත්ත කතම් බිම්බං කියන්නේ මම හැදලත් නෑ. මම කියලා කෙනෙක් නෑ. මේ වෙණි කෙනෙක් හදලත් නැහැ. නැහිදන් අත කතම් බින්බන් නැහිදන් පර කතම් අගන් කියන්නේ වෙණි පෙර ඒ වෙන කෙනෙක් හදලත් නැහැ. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේ සබහාදාමක් නිසා හේතු තියෙනකොට තියෙනවා නැති වෙනකොට නැති වෙනවා. ඒක සබහාදාම. ඒක එහෙම වෙනවා. දැන් හිත කියලා දෙයක් කොහෙද තියෙන්නේ? දැන් ආත්මයක් කොහෙද තියෙන්නේ? ඒකනේ මේ සිස්ටම් එක හොඳට මෙනෙහි කරන්න ඕනේ මේ මේ සිතට එන අරමුණනේ මේ දැන් එක මොහොතේ අපිට අරමුණක්නේ තියෙන්නේ මේ මොහොතේ අරමුණක්නේ එන්නේ අපි අද මේ පැත්ත බැලුවහම බිත්තිය පේනවා ඒ කියන්නේ සිත අරමුණ බිත්තිය කියන්නේ මේ පැත්ත බැලුවහම අපිට ෆලෝ පේනවා ඒ කියන්නේ ඒ ෆලෝ පේන සිත ඒක බිත්තිය දකින්න සිතට අයිති නෑ අනිත් පැත්ත බැලුවහම අපිට ගහ පේනවා දැන් ඔය බලන්න බෙල්ල පොඩ්ඩක් හරවලා එක එක තැන් වලට එක එක දේවල්නේ පේන්නේ ඒ පේන දේවල් එතන එතන මේ දේ පේනකොට අර දේ නෑනේ. මේ පැත්ත බලනකොට අනිත් පැත්ත නෑනේ. එතකොට ඒ සිත එතන නැති වෙලා මේ සිත ඇති වෙනවා. ආ ඒක නැති වෙලා අනිත් සිත. මෙන්න මේ විදිහට ශබ්ද ඊට පස්සේ ආයේ අපිට ශබ්දයක් ආවොත් අපිට ඒතන්ට සිත යනවා. සිත යන හැටි බලන්න ඕනේ. දැන් ඔබතුමිය කියවනේ ඔබතුමිය භාවනා කරා කියලා. එතකොට සිත යන හැටි පොඩ්ඩක් විසිරෙනවා එහෙම දැක්කානේ. සිත පරණ දේවල් මතක් වෙනවා. ඉස්සරහට කරන දේවල් හිතෙනවා. ආයේ ඒවා නැතුව සිත එක තැනක තියාගන්න ඕනේ හුස්ම දිහා බලාගෙන. එහෙමයි ස්වාමීනි. කරේ. එතකොට සිතනේ මේ හැමතිස්සෙම බැලුවේ අපි. සිතනේ මේ වෙලාවේ අපි එක අරමුණක තියාගන්න උත්සාහ කරේ. ඇත්තටම එහෙම නෑ නෑ හිතක් කියලා. ඔව්. ඕ නමුත් මේ සිත විසිරෙන නිසා පේන්නේ නැහැ. විසිරෙන නිසා මේක අපිට හිත බලා ගන්න බෑ. මොකද හිත වේගවත්. වේග පිට ඇති වෙනව නැති වෙනව. ඔව් එහෙම තමයි. ඔව්. එතන ශුන්‍ය ස්වාමීන් වහන්සේ කියපු මේ ඒවා ලොක්කම් මට ගොඩක් ප්‍රොජෙක්ට් වැටුණා. ඇත්තටම එකක් හිත එකක් දිවි දිවි එකක් දිවි දිවි යනවනම් එතන කියන්නේ කිසිම දෙයක් එතන නැහැ. ඔව්. ඒ මොහොත විතරයි. ඒ මොහොතයි. අද අතීතය ගැන හිතුවත් මේ මොහොතනේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. මේ මොහොතේ හිතන්නේ. එතකොට මේ මොහොත විතරයිනේ තිබිලා තියෙන්නේ. මේ මොහොත විතරයි තිබිලා තියෙන්නේ. මේ මොහොත හිතන දේ තියෙන අතීත සංඥාවක්. අතීතය ආපු શબ્දයක්නේ දැන් එන්නේ. ඔව්. ඒයි හැමදේටම නමක් තියනවා කියන්නේ හැමදේම කලින් දන්න දෙයක් මතකයක් පෙර මතකයක්. ඒක අතීතේ ජීවත් වෙනවා කියන්නේ පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාම් කියන්නේ. අතීත සංඥාවක් අපි අසුරු කරනවා. අපිට වර්තමානිකුත් නැහැ. වර්තමානිකුත් නැහැ. එතන ශුන්‍ය වෙන්නේ. ශුන්‍යතාවය. සිත ශුන්‍ය වෙනවා. සිත ශුන්‍ය වෙනවා. ඒකයි ශුන්‍යතාවය කියන්නේ. ඔබතුමිය ඒක ගත්තේ හරියට නිකන් අර ඔබතුමිය නීතිඥයෙක් කියවනේ අර ලෝ අරම කලපන විදියටමයි ගත්තේ තර්කයට ගත්තේ අතීතෙත් නෑ අනාගතෙත් නෑ මේ මොතෙත් නෑ කියලා ඒ උත්මයාගේ ඒ වෘත්තීය පැත්තෙන් සමහර විට ඒ ඒ හුරුව නිසා වෙනවා. මේ ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රැක්ටිස් කරන්න යන්නේ නැහැ මේ මම අර ගොඩක් අර ෆැමිලි පැත්තට තමයි අර පොඩක් අර ලියකිලි මේක හරි ඒක හරි ඒක අදාළ නැහැ මෙතන අදාළ වෙන්නේ කිසිම ඒ කියන්නේ තමන්ගේ තරාතිරමක්වත් මුකුත් මෙතන අදාළ නැහැ පොඩි දරුවෙකුට වුණත් අවුරුදු 7 දරුවෙකුට වුණත් හිතක් නම් තියෙන ඒ දරුවාට මේක තේරෙනවා වයස අවුරුදු 80 වුණත් තේරෙනවා මේ මේ පොඩ්ඩක් එයාට හිතන්න පුළුවන් නම් මේ සත්‍ය වැටහෙනවා. ඒක අපිට තේරෙනවා මේ මේ මේක වැටහෙනවා කියන්නේ එයා අවිද්‍යාව තමයි එයා එයා තව රැවටෙන්නේ නැහැ දිගට. ආ රැවටෙන්නේ නැහැ තව දුරට. අර ආත්ම දෘෂ්ටියක්නේ මෙතන තියෙන්නේ ආත්මයක් කියන්නේ අපි දෘෂ්ටියක්නේ හදාගත්ත. දැන් අපි පොත පේනවානේ. දැන් පොත දකින හිත කියලා කියනවානේ. දැන් මේ මොහොතේ අපිට අපිටම එක උපමාවක් විදිහට දැන් පොත පොත එනවානේ. පොත කියලා එනවානේ දකිනකොටම. එතකොට බාහිර පොතක් නැහැනේ දැන් අපි හදාගත්ත එකන්නේ. මේ පොත කියන නම අපි හදාගත්ත එකන්නේ. දැන් බාහිර තියෙන මහ භූත කියන්නේ ඔය තද ගතිය ඒ උණුසුම සීතලනේ වර්ණ හැඩතල ඒවනේ ඒවා වල පොතක් තිබුණ නැහනේ ඒ පොත කියන එක අපි හදාගත්ත එකක් නෙමෙයි සංකාරය කියන්නේ අපි දාගත්ත මේ නම් ටික ඒකනේ අපි ජීවත් වෙන්නේ අපි සිත ඇතුලේ අපි මේ නම් ටිකක් එක්කනේ ජීවත් වෙන්නේ මේක රත්තරන් මේක රිදි මේක ලෝව මේක යකඩ මේ අපිනේ කියන්නේ එළියේ තියෙන ඔක්කොම මහ භූතනේ. ඒවා වෙන විපරිණාම වෙනවා. අපි දැන් අයිස් කැටේ කිව්වට ඒක රත් වුණොත් එහෙම වතුර කියනවනේ. ආයි ඒක තව ටිකක් රත් වුණාම වාෂ්පනේ. වායුවක් වගේ නැති වෙනවනේ. ඒතකොට අයිස් කැටේකෝ. අයිස් කැටේ එතනින් දීලා ගිහිල්ලා එතන ඒක ඉවරයි. ඒක තමයි මේ මහ භූත කියන්නේ. ඒක වෙනස් වෙනවා. අපිට අපිට අපි ඒවට හැඩ අපි නම් දාගෙන ඉන්න එක එක එක එක ඒ ස්වභාව වලට. එකම අයිස් කැටේ රත් වෙනකොට වතුර වෙනවනේ. එතකොට අයිස් කැටේමනේ වතුර කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒක වාෂ්ප වෙලා නැති වෙනවනේ. එතකොට වායුව කියන්නේත් ඒකටම. ඒ හැඩතල වලට නම් දීම සත්‍යක් වෙන්නේ නැහැ. පරම සත්‍ය අර අර අර අපිට පේන්නේ ඒකයි ධර්මතාවය කියන්නේ. ඒ මේ ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි. දැන් පොත කියලා දෙයක් එහෙම වයිස් කැටේ කියලා දෙයක් නැහනේ. එහෙමයි ස්වාමීනි. දැන් වතුර කියලා දෙයක්වත් නැහනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මෙතන දෙයක් නැහැ එළියේ. අපි දෙයක් හදාගෙන ඉන්නව නමක් දාගෙන. ඇත්තටම එතන කිසිම දෙයක් නැහැ. එතන ඇත්තටම කියන්නේ එතන සබහදහමක් වෙනස් වෙනවා. ඔව්. සබහදහමක් වෙනස් වෙනවා. ඒකට අපි නමක් දානවා. අපි දාන නමක අපි ජීවත් වෙනවා ඊට පස්සේ. මේක අයිස් කැටේ කියලා හිතාගෙන. අපි හැම දෙයකටම නමක් දාගෙන යනවා. කොහෙන් හරි මොකක් හරි දැක්කොත් නමක් තියෙනවා. ඒකට හේතුව අපි ඔය වගේ විශාල එහෙම දත්ත ඔහොම දාගෙන ගිහිල්ලා දැන් අපිට ඒකයි සිතක් තියෙන්නේ. දැන් අපි අසුරු කරන්නේ බාහිර තියෙන දේවල් නෙමෙයි අපේ හිතේ තියෙන දේවල්. අපි දුක් විඳින හිතේ තියෙන දේවල්ින්ද අපිට ඇමරිකාවක් තියෙනවා රුසියාවක් තියෙනවා ලංකාවක් තියෙනවා අපි දන්නේ නැතුණත් අපිට ඒව දත්ත තියෙනවා ස්පෂ්ට තියෙනවා. ඕනේ අපි හිතන් ඉන්නේ ඕනේ ඔක්කොම තියෙන්නේ. අපි හිතන් ඉන්නවා දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා කවදාවත් ගිහිල්ලත් නැහැ, දන්නෙත් නැහැ, නමුත් හිතන් ඉන්නවා. ඒ වගේ අපි හිතන් <laughs> ඉන්නේ ඒවා තමයි ඔක්කොම තියෙන්නේ. ඒකනේ. අපි මේ රැවටිලා ඉන්නේ අපේ හිතටනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් කවදාද අපි එතකොට ඇත්ත දකින්නේ? දැන් අපි දැන් බලන්න දැන් පොත පොත කියලා දෙයක් බාහිර හම්බ වෙන්නෙත් නැහනේ. අපි හිතන දෙයක්නේ. හිතෙත් පොතක් කියලා දෙයක් නැහනේ. දැන් ශුන්‍ය වෙනවනේ. නේද? එතකොට දැන් ඔබතුමියගේ රූපේ දකින්නත් කණ්ණාඩියෙන්නේ. දැන් කණ්ණාඩියෙන් දකින්න රූපය අර පොත දකින්න වගේ බාහිරමනේ. දැන් පොත කියලා දෙයක් නැත්නම් දැන් ඔබතුමිය හිතන් ඉන්න ඔබතුමියගේ රූපේ කියලා දෙයක්වත් නැහැ. මේ සිතුවිල්ල කියන්නේ මේ බාහිර එකක් නෙමෙයි. ඒකත් ශුන්‍ය සිතුවිල්ලක් විතරයි. අර වගේම සංකාරයක් බොරුවක් වෙනවා. බිද බිද බිදි බිදි යනවා. බොරුවක් වෙනවා. දැන් පොත කියලා දෙයක් නැහැනේ. අපි හදාගත්ත නමන්නේ. එහෙම දෙයක් නෑ සිතකත් නෑනේ. දැන් අපේ රූපේ අපි දකිනවානේ මේ මමයි කියලා. ඒ ඒකත් පොත වගේම බාහිරනේ දකින්නේ. පොත දකින විදිහටමනේ පේන්නේ කන්නාඩියෙන්. එහෙමයි ස්වාමීනි. ඒ ඒකත් එතකොට දැන් පොත කියලා දෙයක් නැත්නම් මේ රූපේ තත්ත්ව වෙන්නේ නැහැ. මේකත් එතකොට එහෙම දෙයක්වත් නැහැ. අයි පොත කියලා දැක්කෙත් මේ මේ විදිහටමයි. ඒ විදිහටමයි අපේ රූපේ දැක්කෙත්. පොත නැත්නම් මේකත් නැහැ. එතකොට අපිත් නැහැ. අපිත් නැහැ. ඒකයි මෙතන මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්නේ. හිතන භාවිත දැන් බලන්න දැන් මැරෙන්නේ කයද හිතද? මේ මැරෙන්නේ හිත. දැන් හිත නැති නිසානේ කය වලලන්නේ. එහෙමයි ස්වාමී. දැන් ඒකනේ මේක අවන් එකට දාලා පුච්චලා දාන්නේ කයෙන් වැඩක් නැහැ නේ හිතන්නේ නැතුව. එහෙමයි ස්වාමී. දැන් හිතනවා මැරෙන්නේ මේ මොහොතේත් හිත මැරෙනවා. හැම මොහොතකම ඒ මේ ඒකයි මේ ක්ෂණයක දකින්නේ ක්ෂණයක මරණේ මරණ අනුස්සතිය වඩනකොට කියනවනේ ඉහළට ගත්ත උස්ම පහළට ගෙලන්න කලින් මරණය සිහි කරන්න කියනවනේ ඒකට හේතුව මේ ක්ෂණයක මරණේ මේ ක්ෂණේ ඇති වෙන නැති වෙන ඒතර දකින්න එක ක්ෂණ සම්පත්තිය කියන්නේ එතනට. ක්ෂණයක්වත් නැහැ පවතින්නේ. ඒකයි. හටගෙන නිරුද්ධ වෙනවා මේ මේ සිත. පවතින්නේ එතනම මැරෙනවා. එතනම මැරෙනවා. ආයි ඉන්න කෙනෙක් නැහැ. දැන් අපි අපි හිතන දෙයක් තියෙනවා. ඉපදුණු දවසේ ඉඳලා මැරණකම්ම එකම සිතක් තියෙනවා. එහෙම දෙයක් නැහැ. ඒක තමයි මායාව, බොරුව. බොරුව මායාව. ඒකයි මරණයක් නැහැ කියන්නේ. මරණය කියන එක සිතුවිල්ලක් කියන්නේ. දැන් මැරෙන්න කෙනෙක් කොයිද? මැරෙන්න කෙනෙක් නැහැ දැන් මේ අපි ඔක්කොම දාගත්ත දත්ත ටිකේ වරදක් තියෙනවා. වැරදි දත්ත දාගෙන අපි ඔළුව අවුල් කරගෙන නඩන්නේ. අපි අර කම්පියුටර් එකේ දත්ත ටික අර ඉරේස් කරලා හරි දත්ත ටික දානවා වගේ වැඩක් මේ කරන්නේ. පොඩි කාලේ ඉඳන් දාපු වැරදි දත්ත ටික මකලා හරි දත්ත ටිකක් දානවා. ඒකත් දීලා යනවා ඒක තමයි. එතන පවත් මේකුත් එහෙම හම්බ වෙන්නේ නැහැ. පවතින දෙයක් මුකුත් හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතන භෞතිකව හොයවන්න බෑ කිසි දෙයක්. බෑ. දැන් ඇත්තටම පොඩි කාලේ ඕනම කෙනෙක් අවුරුදු 5 වගේ වෙනකොට බෝනික්කෙක් වගේ තමයි හිතන්නේ. ඊට අවුරුදු 15 10 වෙනකොට පහේ ශිෂ්‍යත්ව ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 15 වෙනකොට O level A level ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 20 වෙනකොට ගෑල් ළමයි පිරිමි ළමයි ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 30 40 වෙනකොට දරුවෝ ගැන හිතනවා, ගෙවල් දොරවල් ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 50 60 වෙනකොට ඒ මුණුබුරෝ ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 60 70 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා. එතන එතන ඒක දැන් එන බෝනික්කා ගැන තාමත් හිතන්නේ. දැන් ඔබතුමිය බෝනික්කා ගැන තාමත් හිතන්නේ පොඩි කාලේ. එහෙම හිතන්නේ නැහැ අයියේ. ඒ හිත එතන ඉවරයි. ඊට පස්සේ පහේ හිතත් එතන හිත ඉවරයි. ඊට පස්සේ ගෑල්ලම පිරළමයි ගැන හිතනකොට ඒ හිතත් එතන ඉවරයි. ඊට පස්සේ ආයෙ දරුවෝ ගැනද ඒ හිතත් ඉවරයි. යෝ පුදුම හිතෙනවා. පවතින හිතක් නැහැ. මේ දැන් හිතන එකත් හෙට යනකොට ඒකත් නැහැ. වෙන එකක් හිතන. වෙන එකක් හිතනවා. <laughs> ඒක තමයි ඒක තමයි මේ විපරිත ලෝකේ කියන්නේ. ඒකයි මේ මේක මේ උම්මන්තකයි කියන්නේ මේ මේක අවබෝධ නැති අය. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ පෘථග්ජනය උම්මන්තකයෝ කියලා. ඒ කියන්නේ මේ අවිද්‍යාව තුළ ඉන්නකම් කිසිම සත්‍යයක් නැහැ. ඇත්තටම තියෙන්නේ මේ මායාවකට රැවටිලා උම්මන්තකෙන් වගේ සැප හොයන සැප කියලා සංඥාවක් හදාගෙන ඒක පස්සේ දුවනවා. සිතට එනවා සංඥාව. ඒ සංඥාව ආයතන පිනවන එක තමයි කරන්නේ. ඇසට එන ශබ්ද මේ ඇසට එන වර්ණ එක්ක හොඳ වර්ණ ඒ හර හොඳ නරක අන්ත දෙකක් එනවා. ඔය දෙයක් තියෙනවා නම් දෙක ඇලීමක් ගැටීමක් එනවා. කුරු දෙයට ඇලෙනවා නూరు දෙයට ගැටෙනවා. ගැටෙනවා. එතකොට අපි කියනවා මෙතන රාගය මේ සිත ද්වේෂය නමුත් බලනකොට මේ අපේම සංඥාවල විපරිණාමයක් තියෙයි. සංඥාවල ගැටීම. සිග්නල් දාගෙන සිග්නල් ඔව් පාරේ පාරේ සිග්නල් ලයිට් තමයි මේක. සිග්නල් දවලම ඒක ආයේ කරගෙන ආයේ නැවත නැවත එකම නැවත නැවත මොඩරේට් වෙනවා. ඒ කියන්නේ නැවත නැවත සකස් වෙනවා. අලුත් වෙනවා. ඒ එකම සංඥාව දැන් අපි දැන් අපිට රතු පාට මොන හරි දෙයක් දැක්කම අපිට රතු පාට සාරියක් මතක් වෙනවා. ඔන්න ඒ වගේ අර සංඥාව නැවත පැටව ගන්නවා. අபிසංකරණයක්. ඕ අපිට අර තියෙන සංඥාවලින් තමයි එන්නේ ඔළුවට. ඒකයි හීන පේනවා කියන්නේ. දැන් මේ දැන් පොඩි දැන් මේ ඇත්තෙත් ඇත්ත ලෝකෙත් හීන පේනවනේ. දැන් ඔබ ඔබතුමිය මොකක් හරි දෙයක් දකිනකොට දැන් අපිට දැක්කේ සමහර වෙලාවට මේ මේ කහපාට පුංචි පුංචි කමාට කෝප්පයක් සමහරට කහපාට තව තව දේවල් ඔළුවට ඇවිල්ලා අන්තිමට කහපාට මොකක් හරි හාමුදුරු නම මතක් වෙලා තමයි නවතින්නේ. ඒ වගේ තමයි මේ සිතේ ස්වභාවය. එක නිමිත්තක් ගියාම අනුනිමිති හදනවා. එක සංඥාවට තව තිබුණු සංඥා අර අර කම්පියුටර් එකේ දත්ත එක දත්තයක් එනකොට අර අර අර YouTube එකේ එකක් ගන්නකොට පේලියට එනවනේ ඒ જાතියෝ. ඔව්. අන්නේ සිස්ටම් එකට හිත වැඩ කරන්නේ. ඒවා එනවා තව ගොඩක්. එතකොට අපි රැවටෙනවා. අපි එයින් මොකක් කර එකක පැටලෙනවා ඊට පස්සේ. පැටලීගෙන එක්ක දුක වෙනවා නැත්නම් සතුට වෙනවා. ඇලෙන දෙයක් ආවොත් එහෙමයි ගැටෙන දෙයක් ආවොත් එහෙමයි. ඊට පස්සේ කේසෙන් ඉන්න හේතුකුත් නැහැ මම. ඇත්තටම ඒ කියන්නේ ඇති දෙයක් නැහැ. ඇත්ත. ඇත්ත දැන් වැටුණා නේද? ඒකයි මේ මොහොත විතරයි කියන්නේ මොහොතට අවදිය කියන්නේ. ඇත්තටම සිතුවිලි මායා අද අපි අද අපිට අපි අද ටීවී එකේ දකිනවා ටීවී එකේ නෙමෙයිනේ කතාව අපේ හිතේනේ යන්නේ. දැන් ටීවී එක බලන් හිටියට අපිට දුක හිතෙන්නේ අපේ හිතේනේ කතාවක් තියෙන්නේ. එහෙමයි අපි හීනෙන් දැක්කත් ඒ අපි හීනෙත් අපි සැප දුක් විඳිනවනේ ටීවී එකේ සැප දුක් විඳිනවා වගේමනේ. අපි හීන ඇතුලේ ඒකට ඇත්තක් නැහැනේ. සිතුවිලි අපි හිත ඇතුලේනේ මේ දුක් විඳින්නේ. දැන් එතකොට ඇත්ත ලෝකේ තීනයක්. ඒ අර විඥාන මායාව ඇතුලේ මේ කෝප්පයක් පිඟාන රත්තරන් හරි මොනවා හරි නැති වුණා කියලා හරි දුක් විඳින එක ඒක තීනයක්. හොඳට බලන්න නැද්ද? ඒකයි සත්‍ය ලෝකේ සැබෑහිනේ කියන්නේ. ඒ රැවටීමෙන් මිදෙන එක ලේසි නෑ. ඇත්තටම අපි හීනේ ඉන්නකොටත් හීනේ නැගිටින්න බෑනේ අපිට. අපි හීනේ තුල අපිට ඇත්ත වගේම නෙන්නේ. ඇත්ත වගේමයි මේ වෙලාවේ මේ වෙන්නේ. දැන් ඇත්ත වගේම එන ඔක්කොම. අපි හිතේ නැතිනවා වගේ අපි මේ දැන් මේ වෙලාවේ පේන දේ සත්‍ය දකිනකොට අවදි වීමක් සිද්ධ වෙනවා. ඒ අවදිය තමයි මොහොතට අවදිය කියලා පෙන්වන්නේ. දැන් ඔබතුමියටම දැනෙනවානේ මේ මොහොතවත් නැහැ කියලා. මේ මොහොතවත්. එතකොට මේ හිතෙන් අවදි වෙන්නේ ඔන්න ඔතනින්. ඒකයි ආර්ය භූමිය ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයට එනවා කියන්නේ මෙතනින්. ඒකයි සෝතාපන්න වෙනවා කියන්නේ. සාදු සාදු. සාදු කියවුණා. මේ ලෝකයෙන් මිදෙන ස්වභාවයකට එනවා දැන්. මෙතන ඉඳලා. මෙතන ඉඳලා බෝධිආංග වැඩෙනවා. ඒ කියන්නේ මේ සත්‍ය තමයි මේ සත්‍ය දකින්න එක. සත්‍ය දකින්න එක තමයි සද්ධා. ඒකට අපි අපි දැන් එනේන සිත දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි මෙතන සතිය ධම්මවිජය ඒ ධම්මවිජය කියන්නේ අපි ධර්මයේ සත්‍ය ධර්මයේ දකින්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය දකින්න ඕනේ හැම මොහොතේම චිත්ත මේ බාහිර නෙමෙයි. මේක සත්‍ය දකින්න ඕනේ. අපි හිතනවා ඒක දකින්න ඕනේ. මේක තව තව හොඳට තියුණු කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. ඒකයි ධම්මවිජය කියන්නේ. ඒ කියන්නේ සති ධම්මවිජය විරිය කියන්නේ ඒකට ගන්න උත්සාහය. සති ධම්මවිජය විරිය පස්සද්දි ප්‍රීති ඒ කියන්නේ එතකොට ඇති වෙනවා සතුටක් බාහිරට අර ඒව පස්සේ දුවන්නේ නැතුව පුදුමාකාර සහැල්ලුවක් ඇති වෙනවා. බාහිරට මහ පුදුමාකාර ගිනි ගොඩක අපි පත් වෙන එක නැති වෙනවා. ඒ මිදීමයි සුඛය කියන්නේ. ඒක පිස්සුක ඒකාග්‍රතාවය ඒ පැත්තට තමයි එන්නේ. ඒ කියන්නේ මෙතන සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්ධි කියන්නේ මහා සහැල්ලුවක් ඇති වෙනවා. ඒකම තමයි සමාධි මේ කියන්නේ සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේ සමාධිය අනිමිත්ත සමාධියක්. ඒ කියන්නේ ලෝකේ ඇත්ත කරගත් එකක් නෙමෙයි. ලෝකේ ඇත්තක් නොවන බව දකින සමාධියක් ඇති වෙනවා. දැන් ওই මේසේ පුටු ඇඳන් ඔක්කොම භවේනේ ලෝකේනේ. අපි හදාගත්ත ඒවානේ. ඒව ඇත්තක් නෙමෙයිනේ. ඒවයි මිදුණු සමාධියක් ඇති වෙනවා. ඒ මිදු දැන් මේ නිදිමත් මේ මොකදන් ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කිරීම සමග ලොකු අර ඒ කියන්නේ ලොකු සහැල්ලුවක් වගේ මේ කාම් තමයි සාන්ත සෝයක් ඇති වෙනවා කියන්නේ. ඒතම් සාන්තං ඒතම් ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කිව්වේ. සියලු සිතුවිලි සංස්කාර සමතේ උණු කරන සාන්ත සෝයක් ඇති වෙනවා කියන්නේ. සබ්බූපති පට්නිස්සද්දෝගා සියලු අල්ලගත්ත දේවල් අතහැරෙන්න ගන්නවා. සබ්බූපති පට්නිස්සද්ද විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන්නේ අන ඇලෙන ගැටෙන පැත්තෙන් මිදි මිදි ගිහිලා සිතින් නිදීමක් කරාම යනවා. Tamanට මේක දැනෙනවා. හැබැයි ඒ දැනෙන්නේ සිතුවිල්ලට නෙමෙයි. සිතුවිලි වලට දැන් අයිති නැති අවධියක් ඇති වෙනවා. ඒ අවධිය තමයි ඥායස් අධිගමය කියන්නේ ඥානය අවදි වෙනවා කියන්නේ. දැන් ලුණුරා කියන්නේ දැනෙන දැනීමක්නේ. ලුණුරා කාටවත් කියන්න බෑනේ සිතුවිලි වලට අරගෙන නාම රූප නැහැනේ. ලුණු වලට නාම රූප නැහැ. ඒක දැනෙන දැනීම Taman තමයි දැනෙන්නේ සාන්දිටිකයි. ඒක තමයි අවදිය. සිතුවිලි වලින් එහා ගිය අවධියකට අවදි වෙනවා. ඒ පරම සත්‍යයට අවදි වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ. එතනම ඔබට දැනෙන්න ඕනේ දැන් උපමා ඒ වගේ දැන් දැන් පොළව කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ, ඇවිදිනවා කියලා දෙයක් නැහැ. නමුත් ක්‍රියාවක් තියෙනවා අර ගස්වල අතුවෙල වෙනවා වගේ. දැන් ඔබට පේන්න ගන්නවා, ඇත්ත පේන්න ගන්නවා. මේ අපි හදාගත්ත දේවල් නැති, ඒ හදාගත්ත දේවල් මකාගෙන සත්‍ය දකින්න ගන්නවා. මේ එකකටවත් නෑ එහෙම දේවල් නෑ. අපි කරන හැම එකම ක්‍රියාසිතක් බවට පත් වෙනවා. කර්ම විපාක නැති වෙනවා. කර්ම විපාක දෙන්නේ අර විඥාන මායාව ඇතුලේ ඇත්ත කරගත්ත තැන විතරයි. ඇත්ත කරගත්ත තැන තියෙනවා අපිට චේතනාවක් සිතුවිල්ලක් තියෙනවා. චේතනා වික්‍රමේ කම්මම් වදාම කියන්නේ එතනයි අපිට කර්ම විපාක තියෙන්නේ. හිතවිලි ඇතුලේ ඉන්නකම්. ඒවා දැන් හිත ඇතුලේ එන දේ ඇත්ත වෙලා තියෙනකම් විතරයි කර්ම විපාක තියෙන්නේ. මේ අවතියට කර්ම විපාක පනවන්න බෑ. මහා දියුණුවක්. ඒකයි නියත සම්බෝධි පරායනනවා කියන්නේ නැවත දුගතියක උපදින්නේ නැවත සතෙක්ගේ මේ මේ තිරියන් ලෝකෙක සකස් වෙන්න හේතු නැති වෙනවා. සංඥාව රළු වෙන්නේ සුකුම වීගෙන යනවා. සංඥා නිරෝධයක් කරා යනවා නිවන් මාර්ගයට ඒ අනුගත වෙනවා. ඒකයි ඕස්සග්ග පරිණාම වෙනවා කියන්නේ නිවනට අනුගත වෙනවා කියන එකයි. සිතෙන් මිදෙන එකමයි නිවන කියන්නේ. නිවන කළ 아무තු දෙයක් නෙමෙයි සිතින් මිදීමයි. සිතින් මිදීමයි. ඒයි නිවන. මෙතන මෙතන සෙරුවන් සරණ කියන්නේ සිතුවිලි වල අපි අසරණයි. අපි දුකට වැටෙන්නේ සිතුවිලි නිසායි. හැබැයි මේ මොහොතට අවදිය තුල අපි අපි කෙනෙක් පුජ්‍යලයක් නැති ආත්ම දුස්තියක් නැති ආත්ම ස්වභාවයෙන් ගිලිවුණු ඒ ස්වභාවයේ අවදි වෙන ස්වභාවයට බුද්ධ කියන්නේ. ඒ බුද්ධ ස්වභාවයටයි අවදි ඒ ස්වභාවයයි අපි අර සිතුවිලි වල අපි යම්කිසි දුකට වැටුනොත් අසරණ වුනොත් අපිට මේ සිතුවිල්ලේ සත්‍ය දකින්න තැන මිදීම සිදුවන තැනයි බුද්ධ ස්වභාවයට අවදි වෙන තැනයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන්නේ අපිට එකම සරණයි තියෙන්නේ සිතුවිලි මිදුණු මේ සත්‍ය දකින්න සරණ බුද්ධ සාදු සාදු සාදු මේ කපින සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන්නේ අන්නේ සත්‍ය බුද්ධ හැම කෙනෙක්ගේම සිතින් මිදෙන තැන හැම කෙනෙක්ම මේ මේ බුද්ධ ස්වභාවයට අවදි වෙන්නේ කියලා තියෙනවා. ඒ වගේම ධර්ම නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරක් කියන්නේ මෙන්න මේ ධර්මතාවය දැකීම. මේ සත්‍ය දැකීම. ධර්මතාවය තුල දෙයක් නැහැ. මේස පුටු ඇඳන් දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඒ මොනවත් නැහැ. ඒ සේරම සංකාර දෙයක් නැති බව දකින ධර්මතාවයක් එතකොට පේන ගන්නවා. එයයි නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණ වරක ඒ ධර්මයේ දකින්න කෙනාටයි බුදුන් දැකියයි කියන්නේ. તો ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ධර්මයේ දකින්නා මාව දකිච්චේ. ඒ වගේමයි සිතට එන මේ මොහොතේ අරමුණේ සත්‍ය දකින්න එක. ඒ අරමුණනේ අපි මේ දකින්නේ හැම මොහොතේම. අපි කරන්නේ අපි ප්‍රතිපදාව තුල කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තුල අපි කරන්නේ සිතට එන අරමුණ දකින්න එකමයි. ඒ එනේන අරමුණ දැක දැක මිදෙන එකයි සංඝ කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරක්. ශ්‍රමණ සූත්‍රේ පවා බුදුන් වහන්සේ දේශනා කරනවා යමෙක් සංඝ වෙන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා නම් පමණයි කියලා. ඒ තා සංඝ කියලා කෙනෙක් නැහැ. සංඝ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනා. සංඝ. එතනයි සංඝ. සැබෑම ආර්යයන් වහන්සේලා මේ නාම රූප සිතුවිලි වලින් මිදුණු තැනයි හමුවන්නේ. මොහොතට අවදිය තුළ. ආර්ය කියන්නේ සත්පුජ්‍යල භාවයෙන් මිදෙන ඒ ස්වභාව ධහමට අනුගත ඒ පුජ්‍යලේ පනවන්න බෑ. ස්වභාවය. පැහැදිලිද? මනාකොට පැහැදිලි. අග මුල මැද පිටින් පැහැදිලි. ඒ වගේම බුදුන් උපදින්නේ මේ මොහොතේ බුද්ධ බුදු බුදු වෙන්නේ මේ මොහොතේ පිරිනවම් පාන්නේ මේ මොහොතේමයි. නේ මොහොතෙන් පිට දෙයක් නැහැ. එහෙමනම් අපිට දිනයක් දාගෙන වෙසක් කියලා සමරන්න පුළුවන්. ඉපදීම, බුදු වීම, පිරිනුවම් පෑම, තෙමගුල මොහතට අවදිය. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේට සත්‍ය අවබෝධ කරන්න තව ටිකක් හොඳින් මෙනෙහි කරන්න ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න ලොකු උදව්වක් වේවි. තවත් ගැඹුරු ගැඹුරෙන් ගැඹුරට තියෙනවා ඔබතුමීට ඒවා ඔළුවට එන එන වෙලාවට දැන් මේ අහනකොට අහනකොටත් දැනේ. මේක තව තව හොඳට විවර වෙනවා. අර විවරිතෝ විජටිතෝ වගේ තව අර ප්‍රඥා ලෝකයේ වැබලෙනවා කියන්නේ කලාමැදිරි එලියක් වගේ දැනෙන මේ පරම සත්‍ය මහා ආලෝකයක් වෙලා Tamanට ඒ සත්‍ය ආලෝකයේ පහළ වෙනවා කියන්නේ. ඔවුන් ස්වාමීන් වහන්සේ මට මේ මොහොතේ පුදුමාකාර සනසීමක් තියෙනවා මට ඒක වචන වලින් කියන්න බෑ. හිතයක් හිතට තියෙනවා. එහෙම නේද? ඒ කියන්නේ නේද? ඒ ස්වාමීන් වහන්සේ. ඒකයි ධම්මචක්කුසේ අවදි වෙනවා කියන්නේ මෙන්න මේ අපිට පේන දෙයට යහා ගිය සත්‍යයක් පේන ගන්නවා. අර ආලෝක උදපාදු චක්කුන් උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි ප්‍රඥා උදපාදි කියලා කියන්නේ ඒකමයි. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම බෞද්ධයින්ට වෙන පිළිසරණක් නැහැ. බෞද්ධයින්ට දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියලා කියන්න බෑ. අනිත් ආගම් වල තියෙනවා ගැට ගැව්වට වැඩක් නැහැ. බෞද්ධයන්ට නිවනින් පිර දෙයක් නැහැ. නිවන කියන්නේ මේ මැරලා ලබන දෙයක් නෙමෙයි. මේ මොහොතේම මේ සාන්දිටික ධර්මයක් නම් ඒක මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැපයි. මේක අකාලික ධර්මයක් නම් මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැපයි. ඒකනේ සාන්දිටික අකාලික එහිපස්සික ඕප ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියන්න වෙන්නේ මේක මේක මේක මේක ප්‍රත්‍යක්ෂ වෙන එකක් නේ. මේ මොහොතේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ මේ මැරලා එහෙම එකක් නෙමෙයි. මේක විශ්වාසයක් ඇදහිලා නෙමෙයි. මේ මොහොතේ කියනකොට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒකයි බුදුන් වහන්සේ ඇත්තටම භාවනා කරන්න නෙමෙයි. ගොඩක් අය ඇත්තට බුදුන් වහන්සේ මුණ ගැසෙන්නව මේ සත්‍ය එලි කරනවා. පැහැදිලි කරනවා. ඒ මොහොතේ මේ අය සෝවන්නේ. ඔබටත් ඒක දැනුණා. එහෙම නේද? මට හිතා ගන්න බෑ. ගන්න බෑ. යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ ස්වාමීනි මට වැටුණා ස්වාමීනි කියලා බුදු සමය තුලත් බුදුන් වහන්සේට ඒ සත්‍ය අවබෝධ වෙනකොට වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා. මහා ප්‍රීතියකුත් ඇති වෙනවා කියලා අපිට තේරෙනවා ඒක. එහෙමනම් ඔබතුමියට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.